ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි ඒසං සංසං ඒසං සංසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටින් සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම සංහාක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානයි අතිකෝටි නියමහ උපාධ්‍යාය මාහිපාණන් මහන්සි ප්‍රධාන ගෞතර යෝගාවචර මහා සංඝ රත්නයන් අනුසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලබන දේශනා මාලාවේ 15 වෙනි දේශනාවයි මේ. බාහ්‍ය දාර්ශනිකීය තවුසානන් මඤ්ඤණා වලින් මිදුණු අසම්මය තත්වයට රහත් බවට පත් කිරීමට සමත් වූ කෙටි ධර්මෝපදේශයක් අප ගියවර දේශනයේ අගහරියේදී උදාන පාළියෙන් උපුටා දැක්වුවා. අසු කෙනෙහුන තාරදේව රහත් බව ලබා දීමට නිවන ලබා දීමට තරම් සාරවත් වූ බුද්ධ දේශනාව ගැන සෑහෙන විවරණයක් කිරීමට අද අපි නැවතත් මේ වාය්‍ය සූත්‍ර දේශනාව මතක් කරගනිමු. <clears throat> තස්මා සිහතේ බාහ්‍ය එවං සික්ඛිතබ්බං දිත්තේ දික්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති එවං හි තේ බාහ්‍ය සික්ඛිතබ්බං යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දික්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතං භවිස්සති සතෝතං බාහ්‍යන තේන යතෝ සංබාහියන තේන සතෝ සංබාහියන තත්ථ යතෝ සංබාහියන තත්ථ සතෝ සංබාහිය නේවිධ නහුරං න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛසං තස්මාති හතේ බාහි ඒවං සික්ඛිතබ්බං එහෙනම් බාහිය ඔබ මෙසේ සික්මිය යුතුය තිත්තේ දිඨමත්තං භවිස්සති දුටු යෙහි දුටු බව පමණක්ම දුටු මාත්‍රයම වන්නේය දුට මාත්‍රේන වන්නේය. සුතේ සුතමත්තං භවිෂ්‍යති. ඇසුනේහි ඇසුණු දෙහි ඇසුණු බව පමණක්ම වන්නේ එහෙම නැත්නම් ඇසුණු මාත්‍රේම වන්නේය. මුතේ මුතමත්තං භවිෂ්‍යති. මුත කියලා කිව්වේ අර දිවෙන් ශරීරයෙන් නැහැයෙන් දැනෙන ස්පර්ශයටයි ඒ මුත මුතේ එහෙම නැත්නම් දැනුනේහි ඒ දැනුණු දෙහි දැන් දැනුණු බව පමණක් නොවන්නේ විඤ්ඤාත කියලා කියන්නේ හිතින් හිතෙන විඥානයෙන් දැනගත්තු කියන එකයි විඤ්ඤාතේ විඤ්ඤාතමත් සංඝවිස්සති අපි ඒකට ලේසියට පාවිච්චි කළා දැනගතු යෙහි එහෙම නැත්නම් දතු යෙහි දතු යෙහි දත් බව පමණක්ම වන්නේ මේ සිහිය බාහ්‍ය ඔබ විසින් හික්මිය යුත්තේ ඊළඟට ඊළඟ කොටස යතෝකෝතේ බාහිය දිත්තේ දිත්තමත්සං භවිෂති සුතේම සුතමත්සං භවිෂති මුතේම මුතමත්සං භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං භවිෂති බාහිය යම් විටක ඔබට අර දිත්තේ දිත්ත මාත්‍රේ වන්නේද සුතේ සුත මාත්‍රේ වන්නේද මුතේ මුත මාත්‍රේ වන්නේද විඤ්ඤාතේ විඤ්ඤාත මාත්‍රේ පමණක්ම වන්නේද එවිට බාහිය සතෝ සංබාහිය නැතේන එවිට බාහිය ඔබ එයින් නොවේ එවිට බාහිය ඔබ එයින් කියන ටික විතරයි මෙතන තියෙන්නේ. අපිට හිතා ගන්න ඕනේ මෙතන ක්‍රියාපදයේ. එයින් නොවන්නේ කියන එක වෙන්න ඕන අදහස. ඊළඟට යසෝතං බාහිය නැතේන යම් විටක බාහිය ඔබ එයින් නොවේ නම් එවිට බාහිය සතෝතං බාහිය නැතත් ඔබ එහි නොවේ. ඊළඟට යසෝතං බාහිය නැතත් යම් විටක බාහිය ඔබ එහි නොවේ නම් සතෝතං බාහිය එවිට ඔබ නේව ඉද න හුරං නෝභියමන්තරේ. ඔබ මෙතනත් නැත එතනක් නැත දෙතන අතරක් නැත මේම දුකෙහි කෙලවරයි මේ සූත්‍ර දේශනාවේ අර්ථ විවරණයට සෑහෙන අර්ථ වෙනක් කිරීමට යතුරක් හැටියට අපි පළමුවෙන් මේකේ තියෙන ප්‍රහේලිකා පද දෙක තෝරගන්න උත්සාහයක් එදා කළා. පරමං දුරට උත්සාහ කළා. මේ ප්‍රහේලිකා විදි පද දෙක තමයි අර නතේන නතත් කියන එක. ඔබ එයින් නොවේ, ඔබ එහි නොවේ. කිසි සම්බන්ධයක් නැති වචන දෙකක් වගේ. මේකට සාධක වශයෙන් ගැනීමට අපි සුත්තනිපාතේ අට්ඨක වර්ගයේ ජරා සූත්‍රයෙන් ගාථා දෙපදයක් උපුටා දැක්ුවා. දෝනෝ නහි තේන මඤ්ඤති යදිදං දිත්ථ සුතං මුතේසුවා. දෝන කියලා කියන්නේ රහතන් වහන්සේට මේ දෙන පදයක්. කෙලෙස් දූලි පිසහැරිය පිඹහැරිය අක්ෂනා කියන අදහසයි. එතකොට දෝනතෙම රහත්ෙම න තේන මඤ්ඤති. ඒන් මඤ්ඤනා නොකරයි. යදිදං එනම් දිත්ථ සුතං මුතේසුවා. දිත්ත සුත මුතේසුව. දිත්තය හෝ සුතය හෝ මුතය හෝ පිළිබඳව. මේ ගාථා දෙපදය හරියට අපිට ඉගෙනීම ලැබුණු අහම්බෙන් ලැබුණු අටුවාවක් වගේ මේ අර මේ බාහ්‍ය සූත්‍රයේ මේ ප්‍රහේලිකා පදේ. මක් නිසාද? අර නතීන කියන වචනේ එතනින් හැඟෙන අදහස අර ක්‍රියාපදයකුත් නැති විදිහේ පද දෙකේ අදහස මොකක්ද කියලා හිතාගන්න පුළුවන් මේ මුල් පදයෙන්ම. දෝනෝ නැහි තේනමඤ්ඤති. දුවන තෙම එයින් මඤ්ඤණා නොකරයි. එතකොට බාහ්‍ය සූත්‍රයේ මඤ්ඤණා කියන වචනේ කොතනකවත් සඳහන් නැතත් මෙතන මේ කියන්නේ මඤ්ඤණා කිරීමක් බව බව අපිට බව අපිට හිතා ගන්න පුළුවන්. තේන මඤ්ඤති. මේ තේන මඤ්ඤති ඒක අපිට තව දුරටත් ඒක සාධකින පිට දක්වන්න පුළුවන්. අපි කීප වරක්ම උපුටා දැක්වූ ඒ බුද්ධ වාසිතයක් තමයි යේන යේනකි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤත. යම් යම් දෙයකින් මඤ්ඤණා කරයිද ඒ නිසාම එය අනිකක් බවට පත් වෙන එක කීප වරක්ම ප්‍රකාශ කළා. ඒකට මේ යේන යේන හිමන් ඒ තව ඒ වගේම තවත් එකක් අපිට කලින් අහු වුණා. තේනච මාමඤ්ඤි. ඒන් මඤ්ඤනා නොකරව. ඒ විදිහට එතකොට මෙතන මේ බාහ්‍ය සූත්‍රයේත් නැතේන කියන එකේ අදහස අර මඤ්ඤනාව පිළිබඳවයි. නැතේන මඤ්ඤති කියන එක බව ඒ ඒ පළමුවෙනි කරුණයි අපිට මේ සාධක දෙපදයෙන් අල්ලගන්න පුළුවන් එක්තරා විදිහක පිහිට. ඊළඟට දෙවෙනි දෙවෙනි කාරණේ හැටියට අපිට ගන්න පුළුවන් දැන් නතේන මඤ්ඤති කියන එකෙන් නතේන එයින් නොවේ. මෙතන එයින් කියලා කියන්නේ කුමක් සඳහාද? එයින් කියලා කියන හැඟෙන්නේ මොකක්ද කියන එක. ඒකත් පැහැදිලි වෙනවා අරගාතහගේ දෙවෙනි පදයෙන්. යදිදන් කියන එක හොඳටම හරියට අටුවා ස්වරූපයේ හැටියට හිතා ගන්න පුළුවන්. එනම් දෝනතෙම එයින් මඤ්ඤණා නොකරයි. එනම් ත්‍රිත්‍ය සුත මුත පිළිබඳව. ඒ පදයේ යෙදලා තියෙන දිට්ඨ සුත මුත කියන වචන තුන පමණයි. අපේ මේ බාහ්‍ය සූත්‍රයේ මූලික සැකිල්ල මේ පද හතරම මේ පද තුනේ පද හතරයි එතන ditta sutta mutta විඤ්ඤාත කියන පද හතරයි බාහ්‍ය සූත්‍රෙත් සැකිල්ල. එතකොට අර නැතේන කියන එකට කලින් තියෙන්නේ අර ditthe ditta mattang bhavisati ආදී පද හතරනේ ඒක නිසා හිතා ගන්න පුළුවන් අපට නැතේන කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ අර dittay හෝ සුතය හෝ මුතය හෝ විඤ්ඤාතය හෝ පිළිබඳව එයින් නොවන්නේ එවිට ඔබ එයින් නොවන්නේ කියන එක. එතකොට ඒ ඔබ එවිට ඔබ එයින් නොවන්නේ. ඊළඟට මේ එයින් නොවන කියන අදහසෙම තියෙනවා. මෙතන මේ මඤ්ඤණාව පිළිබඳව අදහස කලදුරටත් අපට මතු කරගන්න පුළුවනි. අපි අර මූලපරියාය සූත්‍රයේ කලින් අවස්ථාවක දීඝ විවරණයක් කළේ මූලපරියාය සූත්‍රයේ අපි පඨවි කියන මේ මුල් පදය මුල් කරගෙනයි මේ මන් වෙනවා කියන වචනේ තේරුවේ. ඇත්ත වශයෙන් මූල පරියා සූත්‍රයේ පද 24ක්ම තිබෙනවා. ඒ 24න් හතරක් තමයි මේ ditthu samutta විඤ්ඤාත කියන පදහස. එතකොට මේ මූල පරියා සූත්‍රයේ ඒ රටාව අපිට දැන් පුරුදුයි. මක් නිසාද අර එතන අර කියා පුද්ගලයන් තුන් දෙනා පිළිබඳව අර පඨවින් මඤ්ඤති පඨවින් පඨවිතෝ අපි හිතමු දැන් සීක පුද්ගලයා පිළිබඳ වෙයි කියලා ඒ කියන්නේ සීක පුද්ගලයා පිළිබඳව එතකොට පඨවින් පඨවිතෝ අභිඥාය පඨවින් මාමඤ්ඤි පඨවියා මාමඤ්ඤි පඨවිතෝ මාමඤ්ඤි පඨවින් මේති මාමඤ්ඤි පඨවින් මා අභිනන්දි සීක පුද්ගලයා පිළිබඳව අර පඨවිය ගැන කියනකොට ප්‍රකාශ කියන වචන. ඒ වෙනුවට අපි යෙදුවොත් මේ දිත්තං කියන එක දිත්තං දිත්තතෝ අභිඥාය දිත්තං දිත්තං මාමඤ්ඤි දිත්තස්මින් මාමඤ්ඤි දිත්තතෝ මාමඤ්ඤි දිත්තං මේති මාමඤ්ඤි දිත්තං මා අභිනන්දි එතකොට සීක පුද්ගලයාට තියෙන්නේ ශික්ෂණයක් සීක පුද්ගලයා මේ මේ කියාපු මේ දිත්ත සුතමුත හතර පිළිබඳව මඤ්ඤණා නොකරනවා කියලා කියන්නේ අන්න අර කියාපු විදියට හිතන්නේ නැහැ දිත්තය දිත්තය දිත්තය වශයෙන් අභිඥාය සංඥාය නෙවෙයි අභිඥාය සාමාන්‍ය සංඥාවෙන් සාමාන්‍ය පුදුන් සංඥාවෙන් නෙවෙයි අභිඥා වශයෙන් ගැඹුරු වැටහීමක් ලබා ගන්නවා දිට්ඨිය පිළිබඳ. එහෙම ලබාගෙන දිට්ඨස්මින් දිට්ඨං නමඤ්ඤති. දිට්ඨය හරිය යම් කිසි වස්තුත්වයෙන් සැලකන්නේ නැහැ. වස්තුවක් හැටියට දෙයක් හැටියට සැලකන්නේ නැහැ. දිට්ඨං මාමං කියලා කියන්නේ ඒකයි. දිට්ඨිය පිළිබඳව ඒ විදිහට මඤ්ඤණා නොකරව. මේ හික්මීමක් හැටියට එතන මාමඤ්ඤ කියලා යොදලා තියෙනවා. ඊළඟට දිට්ඨස්මින් මාමඤ්ඤි. දිට්ඨයෙහියයි. නහඟි. දිත්තයෙන් යයි මහංගි. මේ වාර ව්‍යාකරණ රටාවට තියෙන සම්බන්ධය අපි කලින් අවස්ථාවක පෙන්වන්න කළා තියුණා. කියනවා දිත්තම් මේති මාමයි. ඒ විදිහට කරාට පස්සේ ඊළඟට දිත්තම් මේ දිත්තේ මගේයයි. එසේ නොහඟුව. ඊළඟට දිත්තම් මා අභිනන්දි. ඒ විදිහට අර දිත්තේ තමාගේ දෙයක් කරගත්තට පස්සේ ඒ පිළිබඳව අභිනන්ද ඒ පිළිබඳව සතුටුකුත් ඇති වෙන කන්නාවක් ඇති වෙනවා. ඒවා ඇති කරගන්න එපා කියන. ඒ උපදේශයමයි එතකොට මේ සියුම් මන්දමින් බුදුරජාණන් වහන්සේ දිත්තේ දිත්තමත්තං භවිස්සති කියලා ප්‍රකාශ කළේ. බාහ්‍ය ඔබට පළමුවෙන්ම දෙන්නේ උපදේශයයි. ඇත්ත වශයෙන්ම අර ආර්ය ව්‍යවහාරයෙන්මයි බුදු පියාණන් වහන්සේ මේ මා බාහ්‍යට බාහ්‍ය දාර්ශනික තාක්ෂයට ආමන්ත්‍රණය කරන්නේ. ඒ තරම් නුවණ දිනු පුද්ගලයෙක් නිසා ඔබට දිත්තේ දිත්ත මාත්‍රේම වන්නේ දුතුයෙහි දුතු මතින්ම නවතීම. එතකොට මඤ්ඤණා නොකිරීම අර දුතුයෙහි දුතු මතින්ම නතර වීමයි. දුකෙහි දුකමතින් නැතර නොවි අර කියාපු විදිහට අර දිත්තේ තුල දිත්තේන් ආදී වශයෙන් හිතුවොත් දිත්තේ මගේ ආදී වශයෙන් හිතුවොත් එතනින් සිදු වෙන්නේ සම්මයතාවක් සම්මයතාව කියන වචනත් අපි ගියවර දේශනේදී හමු වුණා සම්මයෝ කියලා කියන්නේ අර රන්මය රිදීමේ කිව්වා වගේ අර විදිහට මඤ්ඤණා කරන්න පටන් ගත්තාට පස්සේ ඒ දේ තමාත් එක්කෙනෙක් බවට පත් වෙනවා. දැන් මණිකක් අල්ලගත්තු කෙනා මණික්කාරයා මණික් අයිතිකාරයා වෙන්න වගේ ඊළඟට මණිකට මොකක් හරි වෙනකොට ඒ පුද්ගලයාට ඒක බලපාන්න වගේ අර දිච්චය අර විදිහට ඒකේ සංහාමාන දිච්ච වශයෙන් ඇලි වෙලි පැටලි ගත්තාම අර විදිහට මඤ්ඤණා කරලා මමත්වෙන් හිතලා එතකොට ඔන්න ඒ සම්මේතාවක් ඇති වෙනවා. දැන් මෙතන කියන්නේ බුදු පියාණන් වහන්සේ අසම්මේතා ප්‍රතිපදාවට දානවා මේ මේ බාහ්‍ය දාරිකීය. ඒ කියන්නේ මේ පිළිබඳව මේ මඤ්ඤණා කරන්න එපා. එතකොට එයින් ඇති වෙන්නේ අසම්මය. එයින් වෙන්වීම විරාග ප්‍රතිපදාවයි එතනින් හැඟෙන්නේ. එතකොට දිත්‍ය පිළිබඳව මඤ්ඤණා නොකරතොත් ඒ පිළිබඳ කම්මයතාවක් නැහැ. අකම්මය වෙනවා. ඒක ඇලි වෙලි පැටලී ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට ඒ තමා දිත්‍ය තුල ඉන්නවා කියන හැඟීමක් එන්නේ නැහැ. අපි අර සෙල්ලංගේ ඇතුලේ ඉන්නවා කියලා එක වරක් සඳහන් කළා. ඒ වගේ අර මෑණියන් Taman අර ගේට ඉන්නවා කියලා හිතන්නේ නැහැ වගේ මේ මේ පුද්ගලයා අර විදිහට මඤ්ඤණා කරන්නේ නැත්නම් තමා දිත්‍ය තුලේ කියන හැඟීමක් නැහැ. අන්න ඒක තමයි එතකොට දැන් නැතත් කියන එකත් උන් අපිට එතකොට තේරුම් ගන්න පුළුවන්. යතෝත්සං බාහියෙන් තේන සතෝත්සං බාහියෙන් තත් යම් අවස්ථාවක ඔබ එයින් නොවේද ඔබ එයින් මඤ්ඤණා කරලා ඒ එයින් මඤ්ඤණා නොකරයිද එවිට ඔබ එහිද නොවන්නේ. ඔබ ඒ දිත්තේ තුල වන්නේ නැහැ. ඒ වගේම සුත මුතාදිය තුල වන්නේ නැහැ. ඊළඟට ඒ අනුව ඉතින් දැන් අපිට හිතා ගන්න හැකි යතෝ කෝපී බාහ්‍ය නැතත් තතෝ යතෝ සංගාහ්‍ය නැතත් තතෝ සංගාහ්‍ය නේව ඉද නහුරං නෝභ්‍යමන්තරේ යම් අවස්ථාවක ඔබ අර විදිහට දිත්තේ දිත්තේන් මන්නා නොකරනම් දිත්තේ තුලයි නෑගුණා දිත්තේ තුලයි කියලා කියන්නේ දිත්තේ තුල මමෙක් ඉන්නවා කියන එක වගේ දිත්තේ තුල මම මමා ඉන්නවා මමෙක් ඉන්නවා එහෙම හිතෙන්නේ නැත්නම් එවිට නේව ඉද එවිට ඔබට මෙතනකුත් මෙතනත් නැත ඔබ මෙතනත් නැත නහුරන් එතනත් නැත ඒ දෙතන අතරත් නැත <clears throat> මේ දෙකමත් සහ මැදක් උඩක් යටක් මැද සරසක් ආදිය ගැන දේශනා කීපයකදී අපි සෑහෙන පමණ සාකච්ඡා කරලා තියෙනවා එතකොට මේන් හැඟෙන්නේ කුමක්ද අර කලින් අවස්ථාවක ප්‍රකාශ කළා අස්මිමාන කූණ්‍ය තමයි කූණ්‍ය ගැසීමෙන් තමයි ලෝකයක් මනින්නේ. ලෝකයක් පැනනගින්නේ. ලෝකයක් හටගන්නේ. ඒකම ව්‍යාකරණ රටාව බිහි වෙන ආකාරයත් අපි ප්‍රකාශ කළා. ඒ කියන්නේ අස්මින් අස්මින් දෙමි කියන අදහසත් එක්කම මෙතනක් ඇති වෙනවා. මෙතන මම, එතන ඔහු, ඔතන ඔබ. එතකොට ව්‍යාකරණ රටාවේ මූලික පදනමක් ඒකයි. ප්‍රථම පුරුෂය, මධ්‍යම පුරුෂය, උත්තම පුරුෂ ආදී වශයෙන්. එතකොට අර ලෝකයක් පැන නගිනවා, මනින්න ලෝකයක් පැන නගිනවා, අර ව්‍යාකරණ රටාවක් පැන නගිනවා. එතනම තමයි ප්‍රපංචය. අන්නේ ප්‍රපංච ඒ ප්‍රපංචයෙන් නිදීමයි මෙතන එතකොට නේව ඉදන පුරන්න උද්ගමන්තරේ කියලා ප්‍රකාශ කරනවා. භව නිරෝධයයි කොටින්ම. තමා ලෝකයක ඉන්නවා කියන හැඟීම නැහැ. තමාත් ලෝකයක් කියලා දෙකක් බෙදා ගැනීමක් නැහැ මෙතන. ඒසේ වන්තෝ දුක්ඛස්ස මෙන්න මේකම තමයි දුකෙහි කෙලවර නිවන. එතකොට මේ තරමක් දුරට අපිට හිතා ගන්න පුළුවනි මේ බුදුරජාණන් වහන්සේ මේ කෙටි සූත්‍ර දේශනාවෙන් ඉදිරිපත් කළ මූලික කාරණා. ඊළඟට අපිට මේ මෙතන තිබෙන පද හතර ගැන තවදුරටත් යමක් කියන්න පුළුවනි. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සඳහන් වෙනවා චත්තාරෝ අරිය බෝහාරා කියලා. ආර්ය ව්‍යවහාර හතරක්. තවත් යම් වල විදිහටම සඳහන් වෙනවා. ඒ ආර්ය වහර හතර මොකක් මොනවද? දිත්තේ දිත්තවාදිතා, සුතේ සුතවාදිතා, මුතේ මුතවාදිතා, විඤ්ඤාතේ විඤ්ඤාතවාදිතා. දද්දේ පිළිබඳව දැනගත් දිත්තේ පිළිබඳව, දුටු දේ පිළිබඳව දුටු බව කීම. අසු දේ පිළිබඳව අසු බව කීම, අසුයි කියලා කීම. දැනුණ දේ පිළිබඳව දැනුණු බව කීම. ඇත්ත ඇති හැටියට කීම කියන එකයි මේ. විඤ්ඤාතය පිළිබඳව දැනගත්තු බව කීම. මේක මේ සාමාන්‍ය වචන සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් මේ කියන ආර්ය ව්‍යවහාර සත්‍යවාදී ප්‍රතිපත්තිය හඳුනන පද හතරක්. ඒ අර්ථයෙන් සමහර සූත්‍රවල වගේම විනය පිටකයේ තිබිලා තියෙනවා. සාමාන්‍යයෙන් සත්‍යවාදී බව හඳුනන ගැඹුරු ධර්මයකට නොයා. නමුත් මේ සත්‍යය පිළිබඳ විවිධ මට්ටම් තිබෙනවා. මේ සත්‍යවාදී බව ඇත්ත වශයෙන්ම සත්‍යවාදී බව ප්‍රත්‍යක්ෂයත් එක්ක සමාන්තරව යන සාක්ෂි දීමක්. ඒ ප්‍රත්‍යක්ෂය ඉහළට යන්න යන්න ඒකම අර සාක්ෂියත් වෙනස් වෙනවා. ඊටම රටකට කථාන්තරයක් ඉගෙන විතර අහලා තියෙන නිසා මේ අතුල් විස්තර අවශ්‍ය නැහැ. අර පින්ඩපාතික තිස්ස අර මහරත් අර ස්වාමීන් වහන්සේගෙන් අර ස්ත්‍රියක් මගේ දිහමු වෙලා ඒ දත් ටික විතරයි ඒ නිමිත්ත ගත්තේ. ඒ ගත්තේ නිමිති නොගෙන මේ හිටියේ නැහැ. කමරන්ගේ කමටහන් නිමිත අහුල ගත්තා ඒ දත් ඇට ටිකෙන්. ඒක නිසා ඊළඟට ස්වාමි පුරුෂයා ඇවිල්ලා හුවාම දැක්කද ස්ත්‍රියක් කියලා නෑ මම දත් ඇට ටිකක් දැක්ක ඇට සැකිල්ලක් දැක්ක කිව්වා. ඒක ඒ එක්තරා මට්ටමක්. ඔන්න ඒ විදිහට සත්‍යවාදී බව අර විදිහට මේ ප්‍රත්‍යක්ෂයත් එක්ක යන ඒක වෙනස් වෙන එක්තරා හරාතිනම් නැති දෙයක්. මේකේ ඉහළම මට්ටම තමයි පරම සත්‍යය. පරමාර්ථ සත්‍ය නෙවෙයි. ඒ පරම සත්‍ය කුමක්ද කියන එකත් බුදුරජාණන් වහන්සේ අර ධාතු විභංග සූත්‍රයේ මේක තැනක සඳහන් වෙනවා. සඳහන් කරනවා. ඒතං හිබික්කු පරමං අරිය සත්‍යං යදිදං අමෝස ධම්මං නිබ්බාන. පරම සත්‍ය නම් මහාන කියලා තන ව්‍යවහාර කරන පුක්කුසාති භික්ෂුවට මහාන මෙයයි පරම සත්‍ය එනම් අමෝස ධම්මං නිබ්බාන. මුසාවක් නොවන මුසා ස්වභාවයක් නැති නිවන. අනිකුත් හැම සත්‍යයක්ම මුසා වෙන ඊට ඉහළකට ගියාම. නමුත් නිවන නිවන පරම සත්‍ය වන්නේ ඒ ඒක කිසිේ මුසා ස්වභාවයක් මුසාවට බොරුවක් බවට හැරෙන්නේ නැති නිසා. එතකොට මෙන්න මේ කියවපු ඉහළම මට්ටමේ සාක්ෂි දෙන්න පුළුවන් කමක් තිබෙන බව අපට හෙළි වෙනවා මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝධන සූත්‍රයේ. මේ චබ්බිසෝතන සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙක් ඒ අරහත්ත්වය ප්‍රකාශ අරහත්ත්වය පළ කරාම ඒ භික්ෂුන් වහන්සේගෙන් ඒ රහතන් වහන්සේ රහතන් වහන්සේගෙන් එහෙම නැත්නම් ඒ භික්ෂුන් වහන්සේගෙන් අනිකුත් භික්ෂුන් වහන්සේලා යම් යම් ප්‍රශ්න ඇසිය යුතු බව යම් යම් ධර්ම න්‍යායන් මුල් කරගෙන ප්‍රශ්න ඇසිය යුතු බව එක ධර්ම න්‍යායක් තමයි අර ditta sutta mutta විඤ්ඤාත හතර පිළිබඳව ඔබට කොහොමද හැඟෙන්නේ කියන ප්‍රශ්නය. එතකොට ඇත්ත වශයෙන්ම රහත් කෙනෙක් නම් ඒ ස්වාමීන් වහන්සේ දෙන්න දිය යුතු පිළිතුරක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහට කියන්නේ අර දිත්තේ කොහන් ආවුසෝ අනුපායෝ අනපායෝ අනිශ්චිතෝ අපටිබද්ධෝ විප්පමුක්තෝ විසංයුක්තෝ විමරියාදිගතේන චේතසා විහරාණ. අන්න ඊළඟ වචෙන් සාක්ෂි සාක්ෂි දුන්න දිත්තේ පිළිබඳව. රහත් කෙනෙක් හැටියට. ඒ කියන්නේ ඇවැත්නි මම දිත්තේ පිළිබඳ දිත්තේ ඒ පිළිබඳව අනුපායෝ අනුපායෝ කියන්නේ රාග වශයෙන් ලං නොවි අනපායෝ ද්වේෂ වශයෙන් ඉවත් නොවි අනපායෝ අනිශ්චිතෝ සංහා මාන දිත්‍ය ආදී වශයෙන් එහි නොරැඳී අනපායෝ අනපායෝ අනිශ්චිතෝ අපපටිබද්ධෝ චන්දරාග වශයෙන් එහි නොබැඳී විසංයුක්තෝ රිපමුත්තෝ විපමුත්තෝ කියන්නේ කෙලෙස් ආදීයෙන් මිදිලා විසංයුක්තෝ සංයෝජන වලින් මිදිලා සංයෝජන වලින් ගැලවිලා විමර්යාදික තියෙන කීයදසක්. මර්යාදා කියලා කියන්නේ මායිම. මායිම් කර නොගත් සිතකින් යුක්තව වාසය කරනවා. මේ මායිම් අපිට හිතා ගන්න පුළුවනි අර අජ්ජත් බහිද්දා ආදී මායිම්. ඒවයින් මේ මුළු මහත් භවයක්ම ගොඩනැගෙන්නේ. මායිමක් ඇති තැන තිබෙනවා අර විදිහේ ඇලුම් බැඳුම් ගැටීම් එහෙම එකක්ම වැටකඩලු තිබෙන තැනක තිබෙනවා. එතකොට විමර්යාදික තියෙන කේසලා. ඒ විදිහේ වැටකඩලු මායිම් නැති සිතකින් යුක්තව මම වාසය කරන දිත්තේ පිළිබඳව. ඇලුම් ගැටුම් ආදියක් කිසිවක්ම නැති. අන්න ඒ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්කම තමයි එතකොට මේ ඉහළම සාක්ෂි දීම අර චත්තාරෝ අරිය වහර ආර්ය ව්‍යවහාර වලින් දෙන්න පුළුවන් ඉහළම සාක්ෂිය රහත් බව. එතකොට අපි දැන් මේ මේ චතර ආර්ය ව්‍යවහාර පිළිබඳව සෑහෙන යමක් ප්‍රකාශ කළා. ඊළඟට බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රධාන කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේ මේ බාහ්‍ය ධාර්මීය තාපසයන්න්ට අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන ත්‍රිවිධ ශික්ෂා මේ ඉදිරිපත් කළේ මේ සත් ආර්ය ව්‍යවහාර හතර තුලින් ඒක නම් අටුවාවක් පිළිගන්නවා නමුත් මෙතෙන්දී අපිට විස්තරීකුත් කරන්න සිද්ධ වෙනවා කොහොමද මේ මේ සීල සමාධි ප්‍රඥා බේරගන්නේ මේ මේ කියපු මේ කෙටි උපදේශය තුලින් ඒ බාහ්‍ය සූත්‍රයේ ඒ මුල් කොටස මොකද්ද අපි දැන් කලින් ප්‍රකාශ කරේ තස්මාති හිතේ බාහ්‍ය ඒවං ශික්ෂිතබ්බං එතනත් හැංගෙනවා එතන ශික්ෂාවකට දැම්මේ මුලදිම බාහ්‍ය එසේනම් ඔබ මේ මේ විදිහට හික්මිය යුතුයි දිත්තේ දිත්තමත්තං භවිස්සති. දිත්තයෙහි දිත්තේ පමණක්ම වන්නේ අපි මේ පහසුවට පාවිච්චි කරන පාළි වචනෙම දැන් අර්ථ තේරෙන නිසා දිත්තයෙහි එක දුතියෙහි දුටු බව මාත්‍රයෙන් වන්නේ සුතේ සුත මාත්‍රයෙන් වන්නේ මුතයෙහි මුත මාත්‍රයෙන් වන්නේ විඤ්ඤාතයෙහි විඤ්ඤාත මාත්‍රයෙන් වන්නේ මෙතනින් මේ කියවෙන්නේ දැන් අදි සීල ශික්ෂාවට අයිති ප්‍රධානම කාරණයක් තමයි අර ඉන්ද්‍රිය සංවර ශීලය ඒ ඉන්ද්‍රිය සංවර ශීලයේ ශීලයේ මූල මුල් මූල ධර්ම අඩු අඩංගු වෙනවා මේ කියආපු මේ කෙටි උපදේශය. මක්නිසාද ද්විතීහි ද්විතුමකින් නතර වෙනව නම් ඒ පිළිබඳව නිමිති අනුයන්ජන ගැනීමක් නැහැ. ඒ ද්විති දේ පිළිබඳව මේක හොඳයි නරකයි ආදී වශයෙන් නිමිති අනුයන්ජන ගැනීමක් නැහැ. ඒකෙන්ම ඉන්ද්‍රිය සංවරය සැලසෙනවා. එතකොට ඉංග්‍රීසන් වල සීශීලයට ඒක අදාළ වෙන්නේ අර නිමිති යනුවෙන් දෙන නොගැනීමෙන් කියන එකෙන් අපිට හිතා ගන්න පුළුවන් මෙතන අධිශීල ශික්ෂාවක් තිබෙනවා. ඊළඟට අධිචිත්ත ශික්ෂාවට මේක මේක උපකාර වෙන්නේ. දුපේහි දුතුමකින් නතර වෙනවා නම් ඒ පිළිබඳව විතර්ක ਵਿਚාර කරන්න යන්නේ නැතුව විතර්ක කරන්න යන්නේ නැතුව ඒ මේ අර නීවරණ ප්‍රහාණයට නීවරණ ප්‍රහාණයට මඟ සැලසෙනවා. නිසාද නීවරණ අරගෙන ඉන්නේ මේ විතර්කයි. එතකොට ඔන්න අධිචිත්ත ශික්ෂාවට සමාධියට අදාළ කොටසක් මෙතනම තිබෙනවා. සීල සමාධි. ඊළඟට අධිපඤ්ඤා. මේක ගැන ඉතින් විශේෂයෙන් යමක් කියන්න සිද්ධ වෙනවා. මෙතන අධිපඤ්ඤා හැටියට ගණන් ගන්න ගතිති ගතිති කුමක්ද? ඇත්ත වශයෙන්ම අර මඤ්ඤණා ප්‍රපංච වලින් මිදීමයි. ditwehi ditumatin නැතර වීමෙන්. අර අර මූලපරියාය සූත්‍ර ආදී අපි දැක්කූ අර අතුවිති වලට යාම වලකිනවා. දිත්තේ වස්තුත්වයෙන් අරගෙන දෙයක් හැටියට අරගෙන ඒකේ තුල ඒකේ එයින් එය මගේ ආදී වශයෙන් ඒ අප්‍රපංච කිරීම ඒව නතර වෙනවා මඤ්ඤණා ප්‍රපංච ආදීන් සිත මුදා ගැනීමට උපකාර වෙනවා ඒ වගේම අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මේ චක්ෂු මේ අස්කන්නාසාදී මේ ආයතන සයම හරියට පාළු ගම් වගේ කියලා ශූන්‍ය ශූන්‍ය මිදන් අත්ේනවා අත්නියේනවා මේ අස්කන්නාසාදී මේ හැම එකක්ම ආත්මයකින් හෝ ආත්මයකට අයිති දෙයකින් ශූන්‍යයි ආත්මයකුත් නෑ මෙතන ආත්මයකට අයිති දෙයක්කුත් නෑ. ඒ නිසා ඒක හරියට පාළු ගම් වගේ. ඔක්කොම මිනිස්සු පලාගෙන ඉච්ච නිකන් පාළු ගම් වගේ. අන්නේ පාළු ගම් තත්වයෙන් සලායතන යන සැලකීමට උපකාර වෙන උපදේශයක් තමයි ditthේ ditth මත්තං ගවිස. දුතුෙහි දුතු මාත්‍රේම පමණයි. ඇසුෙහි ඇසු මාත්‍රේම පමණයි. අන්නේ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් මේකන තියෙන මේ අධිපඤ්ඤාවට ප්‍රඥාව දිනු වීමට උපකාර වෙන කොටස් මොනවද කියලා. එතකොට ඒ විදිහට ගත්තොත් අර දැන් සාමාන්‍යයෙන් ප්‍රපංචයෙන් කෙරෙන්නේ එක්තරා විදිහක දිගින් දිගට ගනුදෙනු කිරීමක්. ඒ දිත්තේ සුතෙන් මුතාදීන් ඒ දිගට දිගට ගනුදෙනු කිරීමක් මෙතන නෑ එතකොට. ඒ වගේම මේ මේ දිත්තේ දිත්තමත්ං භවිසති සුතේ සුතමත්ං භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්ං භවිසති මුතේ මුතමත්ං භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්ං භවිසති ආදී වශයෙන් ගැනීම නිසා අර සම්මයතාවක් අර අතම්මය ඒ කියන්නේ ඒ තුල ඒ මගේ කියන ඒ හැඟීමක් නැති වෙලා යනවා. එතකොට ඒකම අර මමත්වය අස්මිමානය ඊළඟට අර ප්‍රපංචයට උපකාර වෙන දේවල් ඒ සියල්ලම ඒකම නැති වෙලා යනවා. ප්‍රපංච නිරෝධය භව නිරෝධය දුක්ඛ නිරෝධය ඒ හැම එකටම උපකාර වෙන අර අස්මිමාන කුණ්‍ය ගැලවීම සිදු වෙනවා මේ ශික්ෂණය නිසා. එතකොට ඒ ත්‍රිද ශික්ෂාවම මේ දේශනාවේ අඩංගු බව අපට මේ අනුව හිතා ගන්න පුළුවන්. මේ මේ විදිහට බුදු පියාණන් වහන්සේ දුන්න ත්‍රිවිධ ශික්ෂාව ඉදිරිපත් කළාට පස්සේ සිද්ධ වෙන දේ තමයි අර නතේන නතත්ථ මේ විද නහුරං නොබ්‍රහමන්තරය කියලා ප්‍රකාශ කෙරුණේ අර ඒ මේ බාහ්‍ය දාඩ තීරයේ තාපසයාණන්ගේ නුවණ මුහුකුරා ගියාට පස්සේ මේ ත්‍රිවිධ ශික්ෂමා ශික්ෂා මාර්ගයේ ගමන් කරලා එතකොට තමයි අර බුදු පියාණන් වහන්සේ එවිට ඔබ ඉන්නවන්නේ එවිට ඔබ ඉන්නවන්නේ නම් ඔබ ඉහිනවන්නේය ඔබ ඉහිනවන්නේ නම් ඔබ මෙතනක් නැත එතනක් නැත මේම දුකම කෙලවරයි කියලා අර භව නිරෝධ වූ නිර්වාණය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි එතනින් ප්‍රකාශ කරන්නේ. ඒකට අර මුළු මහත් සද්ධර්මයේන සද්ධර්මයෙන් එක්තරා විදිහක හුලල දක්වන වටිනා සූත්‍රයක් හැටියට මේ සූත්‍රය සලකන්න පුළුවනි. මේ විදිහට බුදු පියාණන් වහන්සේ එතකොට මෙන්න මේ උපදේශය දෙනවත් එක්කම අර බාහ්‍ය දාර්ශනිකය තාපසයන්න් ඒ ඒ කෙනෙහිම ඒ තාපසයන්න්ගේ සිත සියලුම ආශ්‍රයයන්ගෙන් මිදුණු බව සඳහන් වෙනවා. අනුපාදාය ආසදීහි චිත්තං විමුක්ති. තාව දේව කියලා කියනවා. ඒ කෙනෙහිම මිදුණා සිත. ඊළඟට අපි ආයෙත් මේ විදාන පාළියේ යන කතා ප්‍රවෘත්තියට යමු. අර විදිහට බුදු පියාණන් වහන්සේ පින්තපාතේ වඩින්න සූදානම් වෙලින් අවස්ථාවේ බොහොම ඇවිටිලි කළා නේ මේ ධර්ම දේශනාව ලබා ගත්තේ. ඒකෙන් නියම ප්‍රතිඵලක් නෙලා ගත්තට පස්සේ බුදු පියාණන් වහන්සේ දැන් ආයිම පින්තපාතේ චාරිකාවේ පිටත් වෙලා වැඩම කළා. ඒකම වාගේ වැඩි වෙලාවක් යන්න කලින් කුඩා වසුකැටියක් ඇති එළදෙනක් මේ බාහ්‍ය දාර්ශීරිය රහතන් වහන්සේට ඇනලා ජීවිතක්ෂයට පත් කළා. බුදු පියාණන් වහන්සේත් පින්දපාතයේ වන්දලා සංඝයා වහන්සේලා විචුන් වහන්සේලා පිරිසුදුත් එක්ක ආයිමත් මේ පැත්තෙන් ඒ පැත්තෙන් වඩින අතරේ දැක්කා මේ බාහ්‍ය දාර්ශීය රහතන් වහන්සේගේ මృత දේහ දැකලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා මේ මේ සිරුර ඇඳක තබලා ගෙනහිල්ලා ආදාහනය කරන්න ආදාහනය කරලා එතන ස්තූපයක් යම්කිසි සෝන් කොටක් වැනි දෙයක් ගොඩනගන්න කියලා මේ නුඹලාගේ සබ්‍රහ්මචාරී කෙනෙක් නුඹලාගේ සබ්‍රහ්මචාරී කෙනෙක් මේ මෙරිලා කාල රාත්‍රියා කරලා සිටින්නේ කියලා ඒ විදිහට ප්‍රකාශ කළා අර සංඝයා කළා ඒකට සංඝයා වහන්සේලාත් ඒ අනුව අර බාහ්‍ය දාර්ශීරිය රහතන් වහන්සේගේ ශාරීරිය අරගෙන ගිහිල්ලා අර විදිහට ආදාහනය කළා නැවත බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න ඒ කාරණේ ප්‍රකාශ කළා. අපි දැන් ඒ කටයුතු නිම කළයි ආවේ. මේ බාහ්‍ය දාරුචීරිය ඊළඟ ප්‍රශ්නයක් අහුවා. මිය ගියේ කොතනද? මිය පරලෝ ගියාට පස්සේ කොහාටද ගියේ? කා ගති කෝ අභිසම්පරායෝ කියන විදිහට ප්‍රශ්න කරන්නේ. බාහ්‍ය දාර්ශීයයේ ගතිය කුමක්ද? ගතිය කියලා කියන්නේ ගිය තැන කුමක්ද? කාගති කෝ අபிසම්පරායෝ පරලෝක தත්වයේ කුමක්ද මරණින් නැති தත්වයේ කුමක්ද කියලා ඔය විදිහට ප්‍රශ්න කරනවා එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ බාහ්‍ය දාර්ශනිකයේ පඬිතයි මට මේ ධර්මය උගන්වන්න කියලා වැඩි කරදර කළේ නෑ ඒ ධර්මයේ අනුව පිළිපැද්දා බාහ්‍ය දාර්ශනිකය බාහ්‍ය පිළිනිවන් පෑවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඊළඟට උදාන ගාථාවකුත් වදාලා. යත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති නතත්ථ සුක්ඛා ජෝතಂತಿ ආදිච්චෝ නප්පකාදති නතත්ථ චන්දිමා භාති තමෝ තත්ථ නිවිජ්ජති යදාච අත්තනා වේදී මුනිමෝනේන බ්‍රාහමනෝ අත රූපා අරූපාච සුඛ දුක්ඛා සමුච්චති මේ ගාථාව ගැන පරමත්ථ දීපණී උදාන අටුවාව ප්‍රකාශ කරන්නේ එක්තරා විදිහක පුදුම විදිහේ අර්ථ විවරණයක් දෙන්නේ මේ මෙතන මේ මේ ගාථාවේ අදහස ඉස්සෙල්ලා අපි කලකල බලමු සාමාන්‍ය වශයෙන් යත් ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති යම් තැනක යම් තැනක ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයින් ප්‍රතිෂ්ඨාවක් නොලබයිද යථා පෝච පඨවි තේජෝ වායෝ නගාදති නතත්ක සුඛාජෝ සම්ති එතන තරුණදීත් නතත්ක සුඛාජෝ සම්ති ආදිච්චු නප්පකාසත් නප්පකාසති සූර්යා අප්‍රකටය සූර්යා එළිය නොවිදුවයි කියන එකයි ආනවන්නේ නැහැ. හඳ එළිය විහිදුවන්නේ නැහැ. තමෝ තත්ත්වන විජ්ජති. එතන අන්ධකාරයක් නැහැ. යදා චත්තනාවේදී මුනි මේ රහතන් වහන්සේ මුනිවරයා යම් අවස්ථාවක ස්වයං ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ මේ මෝන නම් වූ ප්‍රඥාවෙන් තමාව ප්‍රත්‍යක්ෂ කරගත්තේද අත රූපා අරූපාච සුඛ දුක්ඛ සමුච්චති එවිට රූපේනුත් අරූපේනුත් සැපේනුත් දුකේනුත් නිදෙනවා. ඉතින් උදාහරණයක් මේ කියන්නේ ඉතින් දීද විග්‍රහයක් කරන අටුවාව අපිට ඕන ටික විතරක් මෙතන ප්‍රකාශ කරන අර ටිකක් අමුතු විදිහේ පුදුම විදිහේ අදහසක් ප්‍රකාශ කරනවා කියලා කිව්වේ අපි කිව්වේ අටුවාව මේ ගාථාව තෝරන්නේ හරියට අර බාහ්‍ය ගාල්කීල රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු පසු ගිය තැන පිළිබඳ විස්තරයක් හැටියට. වෙන එකක් තබා නිබ්බාන ගති කියන වචනේ පවා යෙදෙනවා. නිබ්බාන ගති නිවන් ගිය තැන අපි සිංහලෙන් හිංගල කරලා කිව්වොත් බාහ්‍ය රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු නිවන් ගිය තැන පිළිබඳ විස්තරයක් දෙනවා. ඒ තැන පුදුජණෙහි දුබ්බිඤ්ඤය. පුදුජණෙන්ට තේරුම් ගන්න බැරි තැන. ඊළඟට ඒකේ ලක්ෂණ හැටියට දක්වනවා පඨවි ආපෝ තේජෝ වායෝ එතන නෑ. ඉරක් නෑ, හඳක් නෑ, කරුත් නෑ. ඒ වගේම එතන ඊළඟට ඒ ඉලක් හඳක් නැහැ. ඉලක් කියනවා මේ පටවියාපෝ තේජෝ වායෝ ආදී නැත්තිමක් නිසාද අසංකත වූ ඒ අනුපාදිශේෂ නිබ්බාන ධාතුවේ සංකත ධර්ම කිසිවක් නැති නිසායි ඒ පටවියාපෝ තේජෝ වායෝ නැති කියලා කියලා තියෙනවා. ඊළඟට එතන ඒ කියාපු අද්භූත තැන ඉරකුත් නැහැ, හඳකුත් නැහැ, හඳ පායන්නෙත් නැහැ, තරුත් නැහැ, ඊළඟට අර තමෝතත් තුන විද්‍යති. එතන අඳුරක් නැත කියලා කිව්වේ මක් නිසාද කියන එක ප්‍රශ්නේ නඟලා ඒක විස්තරෙකුත් උත්තරෙකුත් දෙනවා. මක් නිසාද මේ එතන අන්ධකාරයක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. එහෙම කියලා තියෙන්නේ අටුවාව කියන හැටියට. දැන් කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් ඉලක් හඳක් තරු ආදියක් නැත්නම් එතන අන්ධකාරයක් හිතෙන්න ඕනේ කියලා. නමුත් මේ පුදු කොයිතරම් පුදුමද කියතොත් මේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව අර විදිහට ඉලක් හඳක් තරුත් නැති වුණාට මොකද ඒක අඳුරකුත් නැහැ. අන්නේ ඒක අර ඊළහඳ තරු ආදී නැත්නම් කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් මේ අනුපාදිත නිබ්බාන ධාතුව ලෝකාන්තරය වගේ මහා අන්ධකාර තැනක් කියලා. එහෙම සැකේ වැළැක්වීමට මෙතන මේ බුදු පියාණන් වහන්සේ එහි අඳුරක් නැත කියලා විශේෂයෙන් ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් ওই විදිහට අටුවාව කරන විස්තරය අනුව අපිට අපිට හිතාගන්න අපිට නිගමනය කරන්න ඉඩ දීලා තියෙන්නේ අර ඉරහඳතරු නැති නමුත් ඉරහඳ තරු ආදී නැති නමුත් මෙතන අපි අවධාරණය කරන යම් කිසි හේතුවක් නිසා නමුත් කියන වචනේ. ඉරහඳ තරු ආදී නැති නමුත් එහි අන්ධකාරයක්ද නැත කියලා ওই විදිහට අපි වාව තෝරනවා. මේ දේශනා මාලාවේ මෙතෙක් අපි ඉදිරිපත් කළ විවරණ මාර්ගය අනුව මේ අකුවා මගින් ටිකක් ඉවත් වෙන්න සිද්ධ වෙනවා අපට. මේ ගාථාවේ මේ යක්ඛ ආපෝච පඨවි ආදී වශයෙන් මෙතන කියන මේ යම් තැන බාහ්‍ය ධාර්ජීරිය රහතන් වහන්සේ ගිය තැන නොවේ මරණයෙන් පස්සේ ගිය තැනක් ගැන නොවේ අතුවාව හිතාගන්නේ මේ බුදු පියාණන් වහන්සේ මේ ගාථාව ප්‍රකාශ කළේ අර භික්ෂුන් වහන්සේලා අහපු ප්‍රශ්නෙට පිළිතුරක් දීමටයි කියලා අර භික්ෂුන් වහන්සේලා ඇහුවේ බාහ්‍ය ධාර්ජීරිය ගිය තැන කුමක්ද මරණයෙන් මතු තත්ත්වය කුමක්ද නමුත් මෙතන අත්‍ය වශයෙන් සූත්‍රය හොඳට සැලකිල්ලෙන් කියවලා බලුවාම තේරෙනවා ඒ භික්ෂුන් වහන්සේලා ඒ ප්‍රශ්නේ ඇසුවේ Taman මේ ගෙනහිල්ල දැව්වේ රහතන් වහන්සේ කෙනෙකුගේ ශරීරයක් බව නොදත් නිසා. එහෙම දැනගත්තම මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ එතෙන්දි ප්‍රකාශ කළේ කලින් ප්‍රකාශ නොකොට මෙතෙන්දි ප්‍රකාශ කළේ බාහ්‍ය කරුණ පිරිනිවන්තාවා කියලා. මට කරදර නොකර බාහ්‍ය බොහොම ඉක්මනින් ඉන්න පිරිනිවන්තාවා. ඉතින් ඒකයි පිළිතුර. අර සංඝයා වහන්සේලා අහපු ප්‍රශ්නෙට පිළිතුර බාහ්‍ය පිරිනිවන්තාවා කියන. පිරිනිවන්තාවා කිව්වට පස්සේ ඉතින් තේරුම් ගන්නවා ඒ ස්වාමීන් වහන්සේලා ධර්මඥානය ඇති නිසා අපි අහපු ප්‍රශ්නේම වැරදි කියලා. එතකොට මේ ගාථාව ඊට අමතරව බුදු පියාණන් වහන්සේ වදාළ එක්තරා ප්‍රීති වාක්‍යයක්. ඒ ජී ගාන ගාථා කොටිකුත් වෙනවා කථාන්තරයෙන් අපි ගන්නුත් ප්‍රකාශ කළා. උදාන පාළියේන ගාථා බොහොම ප්‍රවේශමෙන් ඕන විග්‍රහ කරන්නමක් නිසාද අර කථාන්තරයට වඩා හුඟක් ඈතට විහිදලා යනවා. ගුරු මහත් ධර්ම සාගරේ කිමිදෙනවා. ඒක ගාථාවක් ඇති. පොඩි පොතනම් බොහොම පොඩි. ලොකු පොතක් නෙවෙයි. අන්න එතකොට මෙතන මේ මේ විදිහේ ස්ථානයක් මෙතන තිබෙන්නේ. මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ප්‍රීති වාක්‍යයක් මේක. මේක පිළිතුර නෙවෙයි අර කොහේ ගියාද කියන එක. එහෙමනම් අපි කොහොමද මේ යක්ෂ කියන එක තේරුම් ගන්නේ? ඒකට දැනටමත් අපි සාධකයක් ඉදිරිපත් කළා කියනවා අර අනිගස්න විඥානය පිළිබඳව අපි මම හිතන්නේ හත් වෙනි දේශනාවේදී පමණ විග්‍රහයක් කළා. මේ බුද්ධ ඥානන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ කුමක්ද? බාහ්‍ය දාර්ශනික රහතන් වහන්සේ ගිය තැන නොවේ බාහ්‍ය දාර්ශනික රහතන් වහන්සේ මෙලොවදීම විඨේව ධම්මේ ප්‍රත්‍යක්ෂ කරගත් අරහත්ඵල සමාධියෙන් ප්‍රත්‍යක්ෂ කරගත් අනිදස්සන විඥාන සත්‍යය විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පභං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති කියන මුල් පද දෙක අපි නැවතත් මතක් කරගනිමු අර කේවඩ සූත්‍රයේ දීඝනිකායේ කේවඩ සූත්‍රයේ අර විඥානං අනිදස්සනං ආදී ගාථාවෙන් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. ඒකේ දෙවෙනි පදයෙන් අපිට පිළිතුර ලැබෙනවා මෙතන මේ යත්ථ කියන එකට. බාහ්‍ය සූත්‍රයේ මේ යත්ථ කියලා මුල් පදයේ කියන යත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති කියලා. කේවඩ සූත්‍රයේ ගාථාව තම ඒ ගාථාවේ දෙවෙනි පදයෙන් පිළිතුර දෙන එක. එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. ඒ කියන්නේ අර මුල් පදයෙන් කියපු අනිදස්සන විඥානය ගැන. විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝපතං එත්ත ආපෝච පඨවි තේජෝ ආයෝන ගායති කියලයි අර කේවඩ සූත්‍ර ගාථාවේ සඳහන් වෙන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ තැන කුමක්ද කියලා. අර අනිදස්සන විඥානේ අපි ඒක උඩක් බොහොම විස්තර කරලා තියෙන දැනටමත් අර අර සතර මහා භූතයින් පඨවි ආපෝ තේජෝ ආයෝ ආදී ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ ඒ විඥානේ. හොල්මන් කරන්නේ. එතකොට එතකොට දැන් ඒ ටික අපි තේරුම් ගත්තා නම් ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඉලක්ක හඳක්කරු ගැන මේ මොකද්ද මේ ප්‍රකාශ කරන්නේ. ඒ ඒ කියාපු නානදස්සන විඥානයේ මේ මොකක්ද සුක්කායෝතන්ති කරු දිලිසින්නේ නැත. ඉලක් ප්‍රකාශ ප්‍රකටව බබලන්නේ නැත. හඳක් එළිය විහිදුවන්නේ නැත. ඒ වගේම අන්ධකාරිකුත් එතන නැත. මේවා අපි කොහොමද තෝරගන්නේ? මෙතන මේ කෙටියෙන් අපි සඳහන් කළොත් මුලදීම මේ මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර අනන්ත වූ හැම පැත්තෙන් හැම පැත්තෙන්ම ප්‍රභාවත් වූ හැම පැත්තෙන්ම ආලෝකය ඇති අනන්තං සම්බතෝ පබං අනිදස්සන විඥානයේ ප්‍රභාවෙන් ඒ ප්‍රභාව නිසාම අර කියාපු ඉරහඳ තරු ආදී නිෂ්ප්‍රභා වෙන බවයි නිෂ්ප්‍රභා කියන වචනේ සමහර විට සමාජයේ නම් තියෙන්නේ අර ඉහළ උසාවියේ තීරණයකින් පහළ උසාවියක තීරණයක් නිෂ්ප්‍රභා වෙනවා වගේ එහෙම එකක් නෙමෙයි මෙතන ආලෝකයෙන්වත් නිෂ්ප්‍රභා වෙන ස්වභාවයක් තිබෙනවා. අපි ඒක අර දේශනා කීපයකදීම එළියට ගත්තු සිනමා දර්ශනයේ පැහැදිලි කළා. ඒ කියන්නේ අර සිතින් ආයිත් කලකල බැලුවොත් සිනමා දර්ශනයක් නරමන්නන්ගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ ඒ තිරය මත වැටෙන පතු ආලෝක ධාරාව කෙරෙහි. ඒ නරඹන්නන් අර සිනමාවන් දර්ශනය හැටියට සැලකන ඒ චිත්‍ර දකින්නේ ඒ පතුආලෝක ධාරාව අවට ඇති ඝනාන්ධකාරයත් පිහිට කරගෙන මේ දෙවෙනි කාරණේ පිටා වැදගත්. ඒ රූප පෙනෙන්නේ අර ආලෝක ධාරාව නිසා පමණක්ම නොවේ. අවට ඇති ඝනාන්ධකාරයත් උපකාර කරගෙන. ඒ බව හෙළියෙන්නේ අර ශාලාවේ ඒකාලෝක වුණ විට මුළු මහත් ශාලාවම ඒකාලෝක වුණ හදිසියේ දොර කවුළු වැඩිමින් හෝ එන් පිටුම වෙන යම්කිසි කෘත්‍රිම ආලෝක ක්‍රමයකින් හෝ පිටිකම ආලෝකමත් වෙන හැටි අර පිරේ මත වැටුණු චිත්‍ර විවරණ වෙලා නැකිලා යනවා. අර වැටුණු ආලෝක ධාරාව නිෂ්ප්‍රභාවයි. එතකොට ඊට වඩා ලොකු දෙයකින් ලොකු ප්‍රභාවකින් ඊට අඩු ප්‍රභාවක් නැති වී යාමයි මේ නිෂ්ප්‍රභා කියන වචනේ අර්ථය. දැන් එතකොට මේ සිනමා දර්ශනය සමහර විට රුචිනවන්න පුළුවනි මේ හැමතිස්සම මේ සිනමාවල් ගැන කතා කිරීම නාට්‍ය ගීත වාදිත හැටියට හිතන්න පුළුවනි ඒ නිසා අපි අත් වශයෙන් කල්පනා කරලා බලමු මේක මේ ශාලාවකට සීමා වුණු දෙයක්ද මේ සිනමා දර්ශනය කියලා මේ අප ඇස් ඉදිරි පිට තිබෙන ලෝක සිනමාවෙත් මේ විදිහම දෙයක් සිද්ධ වෙනවා මේ විදිහම නිෂ්ප්‍රභාවීමක් සිද්ධ වෙනවා සඳේ ආකාශයේ තරු පායාගෙන එනකොට අපි මේ සහන් එළියෙන් අපි යන්තමින් රූප දකින්න පටන් ගන්නවා. අන්ධකාරයෙන් අතරේ හොඳට තරු පායලා තියෙනකොට යන්තමින් අපට රූප වෙන්නට පටන් ගන්නවා. ටික වෙලාවකින් හඳ පායනවා. එතකොට තරු වලට යන කලදසාව මොකද්ද? තරු වල දීප්තිය නැකිලා යනවා. තරු නිෂ්ප්‍රභාවය. ඊළඟට අපි රාත්‍රී කාලයේ අර හඳේ සෞම්‍ය එළියෙන් සුන්දර ලෝකයක රූප දකින්න සිටිනවා. රැය ගෙවි යනවා. ඉර උදා වෙනවා. එතකොට මොකද වෙන්නේ? හඳේ කාන්තිය නැතිලා යනවා. අර සූර්යාගේ තේජසින්. හඳ නැති වෙනවා. හඳ නිෂ්ප්‍රභා වෙනවා. ඊළඟට අපි දවල් කාලේ ඉතාමත්ම නිසකහන් දෙමින් ඉරේලිය කියනවා නම් අපිට සැකයක් නැහැ පෙනෙන රූප පිළිබඳ. නිසකන් දෙමින් ප්‍රකට ලෙසම අපාවට තිබෙන නොකෙත් මේකුත් විචිත්‍ර වර්ණ වයිවර්ණ රූප මේ ලෝක සිනමාවේ නරඹමින් සිටිනවා දවල් කාලේ. කිසිම සතුටක් නැති. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාවක මාර්ගය පුරුදු කරන ආර්ය ශ්‍රාවක කෙනෙකුගේ චිත්ත සංතානයේ ආගන්තුක උපක්ලේශ ඉවත් වෙලා නයිසර්ගික ප්‍රභාස්වර බව මතුනා කියලා හිතමු. එතකොට මොකද වෙන්නේ? කරුත් නිෂ්පභාවෙන්නේ හඬ නිෂ්ප්‍රභා වෙනවා. ඉරක් නිෂ්ප්‍රභා වෙනවා. කරු එළියෙන් හඳ එළියෙන් ඉර එළියෙන් පෙනෙන රූපක් විවරණ වෙලා නැතිල යනවා. ඒ රූපවලම හෙවණෙල්ලක් වන අරූපයක් නැතිල යනවා. අපි කලින් ප්‍රකාශ කළා මේ රූපයක් අර කලින් දවසක ඊවර දේශනයේදී අපි ප්‍රකාශ කළා මේ රූපයක් ආකාශයක් හරියට චිත්‍රයක් පසුබිමක් වගේ. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ආකාශයේ. අර පසුබිමේ අර සිනමාව දර්ශනය අපට අර ලක්ෂණයට පෙනුනේ අන්ධකාරය නිසා. ඒ අන්ධකාරයේ එක් එක් මට්ටම් තමයි අපි අර කරු එළිය, හඳ එළිය, හඳ ඉරු එළිය කියලා ප්‍රකාශ කළේ. ලෝකයා හිතන්නේ ඉරු එළිය ලැබුණාම ඇස් තියනවා නම් පෙනෙන්න ඕන. ඊට එහාට හිතන්න ශක්තියක් නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා ඉරු එළියට වැඩි ප්‍රභාවද්දයක් ලෝකයේ තිබෙනවා. නැත්ති පඤ්ඤා සමා ආභා. ප්‍රඥාව හා සමාන ආභයක් නැත. අපි කලින් අවස්ථාවක දේශනාවක ප්‍රකාශ කළ සූත්‍ර පාඨයක් බුද්ධ දේශනාවක් අපි නැවතත් සිහියට නගා ගන්න. චතස්සෝ ඉමා වික්‍රේ පභා පතමා චතස්සෝ චන්දප්පභා සූර්යප්පභා අග්ගිප්පභා අඤ්ඤප්පභා ඉමා කෝ වික්‍රේ චතස්සෝ පභා ඊට දත්තම් වික්‍රේ ඉමා සංසතුන්නම් පභානම් යද්දම් අඤ්ඤප්පභා මහණෙනි මේ ප්‍රභාව හතර දෙනෙකි. කවර හතර දෙනෙක්ද? චන්ද්‍ර ප්‍රභාව, සූර්ය ප්‍රභාව, අග්නි ප්‍රභාව, කරුණා ප්‍රභාව. මේවාය මහණෙනි, මේ ප්‍රභා හතර. මහණෙනි, මේ ප්‍රභා හතර අතුරින් නියම ශ්‍රේෂ්ඨය එනම් ප්‍රඥා ප්‍රභාව. දැන් එතකොට අපිට තේරෙනවා අර අර රූප අරූප නැතිලා යන්නේ කුමක් නිසාද කියලා. මේ ප්‍රඥාවේ තිබෙනවා නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්නේ විනිවිද යන ස්වභාවය. මේ විනිවිද යන ප්‍රඥා ප්‍රභාව නිසා තමයි මේ දෙල්ලෝ රූප පෙන්නකොට රූපයත් එක්කම හේවණලික් පේනවා. හේවණලි පෙනීමෙම පෙනෙනවා එතන සම්පූර්ණයෙන්ම අන්ධකාරය දුර වෙලා නැහැ. හැම පැත්තෙම ආලෝකය වැටෙනවා නම් හේවණල්ලක් නැහැ එතන. ඒ ඒ ආලෝකය විනිවිද යන ස්වභාවයක් නම් එතන රූපයක් නැහැ. එතකොට රූපයක් අරූපයක් මුල් කරගෙනයි ලෝකයා සැප දුක් කියලා මේ දෙයක් ලෝකයක් කියන ලෝකයක් සැප දුක් විඳින්නේ. එතකොට මේ අපිට දැන් බාහ්‍ය ධාතාව අතුවාමගින් වුණත් උනාට මොකද ඊට වඩා සමහර විට අර්ථවත් විදියට තේරුම් ගන්න පුළුවන්. අපි නැවතත් ඒ ගාථාව වෙනසම ප්‍රකාශ කරමු. යථාපෝ චපඨවි තේජෝ වායෝ නදාති. නතත්ත සුක්ඛා ජෝතන්ති ආදිච්චෝ නප්පකාසති. නතත්ත චන්දිමා භාති සමෝහතත්වන විද්‍යති. යදා චත්තනා වේදී මුනි මොණින බ්‍රාහ්මනෝ අත රූපා අරූපාච සුඛ දුක්ඛා සමුච්චති. සම්පූර්ණයෙන්ම ගාථාවේ අර්ථයක් එතකොට අපිට දක්වන්න පුළුවන් මේ විවරණ ක්‍රමය අනුව. ඒ වගේම අපි සාධක වශයෙන් ප්‍රකාශ කරන්න ඕන අර දැන් අටුවාවේ අර ඉරහඳ කරු පිළිබඳව කරන විවරණය අදුපාඩුව වැඩියක් පෙනෙන්න එක්තරා සාධක කීපයක් අපිට මේ ධාතාවෙන්ම උපුටලා දක්වන්න පුළුවන්. අතුවාවේ ප්‍රකාශ කළේ අර අනුපාදිස නිබ්බා අනුපාදිස නිබ්බාන ධාතු නම් යම් කිසි ගුඪ තැනක ප්‍රත්‍යඥයෙන් තේරුම් ගන්න බැරි යම් කිසි গুপ্ত තැනක ඊළඟ කාරකා ආදී නැති බවයි මේ ගාථාවෙන් කියන්නේ කියලා. නමුත් මේ ධාතාවේ ඇත්ත වශයෙන්ම යෙදিলা තිබෙන පද ඒ ක්‍රියාපද ඉරාදකාරකම් නැති බව කියනව නෙවෙයි ඊට වැඩි යමක් කියනවා නසත්ත නසත්ත දැන් නසත්ත සුඛායෝතං තරු දිලිටෙන්නේ නැහැ තරු දිලෙන්නේ නැහැ තරු ඇත්ත වශයෙන්ම නැත්නම් ඒකට පාලි වචන වචනයක් යොදන්න තිබුණා දිස්සති දිස්සන්ති එහෙම නැත්නම් නොවිජ්ජන්ති ආදී වශයෙන් විද්‍යමාන වෙන්නේ නැහැ පෙනෙන්නේ නැහැ ඉරහඳ ආදී පිළිබඳවත් ඒ විදිහට යොදන්න තිබුණා. නමුත් මෙතෙන්ට මෙතෙන්දී ඉදිරිය තිබෙන්නේ අත් වශයෙන්ම ආලෝකයේ එළිය විහිදීම, වැඩලීම, දීප්තිය හඟවන ක්‍රියාපද කීපයක්. නැතත් සුක්කායෝතන්ති තරු දිලිසෙන්නේ නැහැ. නැතත් ආදිත්‍යෝ නප්පකාසාති සූර්යයා ප්‍රකටවන්නේ නැහැ. ප්‍රකට ආලෝකයේ විහිදුවන්නේ නැහැ. නැතත් චන්දිමා භාති චන්ද්‍රයා ශෝභමානව එළිය විහිදුවන්නේ නැහැ. මක්නිසාද මේවා මේ නිකමට ප්‍රකාශ කරපු දේවල් නෙවෙයි. මේක මේ ප්‍රීති වාක්‍යයක් අත වශයෙන්ම උදාන මේ කියපු උදාන ගාථාව මේන් පෙන්නවා යඹුරු ප්‍රීති වාක්‍යයක්. අර ගුඪ ධර්මයක් ප්‍රකාශ වෙන දෙයක් නෙවෙයි. එතකොට ඒකට තවත් දැන් අපි අර කලින් නමුත් කියන වචනයක් ගැන අපි විශේෂ අවධාරණයක් කළා රාටුවා විග්‍රහය. දැන් මේකේ වැදගත් තමයි ඊළඟට අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර මේ ගාථාවේ තියෙන ඊළඟ ප්‍රහේලිකා පදයක් හැටියට අටුවා ඉදිරිපත් කරලා තියෙන්නේ සමෝතත්න විද්‍යති. අන්ධකාරයත් එහි නැත. මේක අටුවාවට ලොකු ගැටලුවක්. අර විදියට ඉරාධකාරකා නැහැ. ඉරාධකාරකා නැති නමුත් එතන අන්ධකාරයක්ද නැත. දැන් අපි මේ ප්‍රකාශ කළ නිෂ්ප්‍රභාවන ධර්මතාවට අනුව කල්පනා කරලා බැලුවහම කියන්නේ මේකෙම ආත්පසින්ම වෙනස් විවරණයක්. ඒ අනිදස්සන විඥාන සබ්බතෝපක අනිදස්සන විඥානයේ ඊළඟට තාරකා ආදී අප්‍රකට නිසාම එහෙම නැත්නම් ඒ ඒ අනිදස්සන විඥානයේ ආලෝකයේ තිබෙන නිසාම ඊළඟට තාරකා අප්‍රකටයි. නමුත් කියන එක නෙවෙයි එතන නිසා කියන එකයි යොදන්න වෙන්නේ. එතන සබ්බතෝ පබ්බ ස්වභාවය නිසාමයි එතන අන්ධකාරයක් නැත්තේ. අර කරුවාගේ දිවිසෙන්නේත් නැත්තේ. ඔන්න ඒ විදිහට අපිට එතකොට මේ උදාන ගාථාවෙන් ඉතාමත්ම වටිනා කාරණා රාශිය උදාන අර මේ සිද්ධියේ සූත්‍රයේ පමණක් නෙවෙයි, ඒ ධර්මෝපදේශ පමණක් නෙවෙයි මේ ගාථාවෙන් අපේ මේ මාතෘකාවන් නිබ්බාණය පිළිබඳ ලොකු එළියක් ලැබෙනවා. මේ මේ නිබ්බාණ කියන එක මේ අනුපාදිශේෂ නිබ්බාණ ධාතු කියලා මේ අසුවාවල බොහෝ විට තෝරන 아무තු පුදුම තැන ඇත්ත වශයෙන්ම මේ අපේ හිත මේ සිතේ ප්‍රභාස්වර බව දැක්වීමට බුදු පියාණන් වහන්සේ මේ දාපු වචන කීපයක් මෙතන. අත්ත වශයෙන් මේ ඵල සමූහයේදී සිදුවෙන්නේ කුමක්ද? ලෝකයා මේ අවට තිබෙන දේවල් දකින්නේ අර පතු ආලෝක ධාරා හයක් මගින්. අස්කන්නාසාදී ආයතන හයෙන්. ඒවයින් පෙන්වන දේවල් ලෝකයා දකින්නේ. මේ ප්‍රඥා ප්‍රභාව උදා වුණාම යම්කි සංතාර සංතානයේ අර සලායතන නිරුද්ධ වෙනවා. ඒ සලායත නිරෝධ දැන් මේ අපි කීප වචන කීපයක්ම මේවත් ප්‍රකාශ කරන්න පුළුවන්. නාම රූප නිරෝධ, විඥාන නිරෝධ, සලායත නිරෝධ මේ කොයි වචනෙන් කිව්වත්. අර ප්‍රත්‍යක්ෂයම. ඒකට මේ සලායත නිරෝධය නිරුද්ධ වුණාට මොකද යම් කිසිවක් නොදකින්ව නොවේ එතන. ඒ දකින්නේ ඒ තමයි ඔය ශූන්‍යත්වය. ලෝකයේ පිළිබඳ ශූන්‍යත්වය. ශූන්‍යෝ ලෝකෝ කියලා අත් වශයෙන් ප්‍රකාශ කරන්නේ අර කියාපු අර ලෝකයා ඇතේ කියලා හිතාගන්න රූප ආදී ඒ හැම එකක්ම අර ප්‍රඥාව හැමුවේ විනිවිද යනවා. ඒවා ඒවා ඒවා අප්‍රකට වෙනවා. අන්න ඒ විදිහට ගත්තහම අපිට මේ බාහ්‍ය සූත්‍රයෙන් විශාල ධර්ම කාරණා රාශියක් මතු කරගන්න පුළුවන්. ඊළඟට තවත් මේක සමාලෝචනාත්මක වශයෙන් යම් කිසිවක් ප්‍රකාශ කළොත් මේ සූත්‍රයෙන් අපිට පෙනෙනවා ඇත්ත වශයෙන්ම අර ධර්මයේ ස්වාක්ඛාත සම්දිත්තික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ කියන මේ ෂඩ්ගුණය, අපි ඒකට ෂඩ්ගුණය කියලා කියමු ಗುಣ 6. ඊටානම් පුදුමාන්දමේ විදහාපාන සූත්‍රයක් තමයි. සම්පින්දණය කළ විදහාපාන සූත්‍රයක් තමයි මේ බාහ්‍ය සූත්‍රය. මීට කලින් දේශනාවකදී අපි උපමාවක් හැටියට දක්වුවා උදෑසන කිරු රැසේ දිලෙන පිළිබිඳුවක්. බොහොම පොඩි උපමාවක්. ගලයක හෝ කොළයක හෝ එල්ලෙන ඉතා කුඩා පිළිබිඳුවක් තුලින් සූර්යාගේ දේදුණු වර්ණ සංකල්පය දැකීම ඉතාමත්ම සීරුවෙන් කළ යුත්තක්. සූර්යාට මුහුණ දාගෙන හිටගත්තු පමණින් එහෙම නැත්නම් ඉඳගත්තු පමණින් ඒ පිළිබිඳුව තුලින් සූර්යාගේ ඒ ෂඩ්වර්ණය ඒ සූර්යාගේ ඒ දේදුණු වර්ණ සංකල්පය දකින්නට බෑ. ඒ සඳහා යම්කිසි දෘෂ්ටි කෝණයක්. නියම දෘෂ්ටි කෝණය අනුව හරියට නිසියල්ලේ බලලා බැලුවොත් තමයි අර පිනි බින්දුව තුලින් දේදුණු වර්ණ දේදුණා පානකම් ඉන්න ඕනෙත් නැහැ. ඒක තුලින් දකින්න පුළුවන් සූර්යාගේ ආලෝක ධාරාව. හැබැයි හරි දෘෂ්ටි කෝණය. මේ විදිහටම බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ ෂඩ්වර්ණය මේ ධර්මයේ ෂඩ්වර්ණය අර සාක්ඛාතාදී ෂඩ් ෂඩ්වර්ණය දැකීමට යම්සි දෘෂ්ටි කෝණයක් තිබෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය. එතකොට මේ සම්මාදිට්ඨිය ඍජු කර ගැනීමට මේ ගැඹුරු සූත්‍ර වල අර්ථ ප්‍රත්‍යවේක්ෂාවට උපකාර වෙනවා. ගම්බීර සූත්‍ර සූත්‍රාර්ථ ප්‍රත්‍යවේක්ෂාව මේ සම්මාදිට්ඨිය හරි ගස්ස ගන්න උපකාර වෙනවා. සම්මාදිට්ඨිය නැති තැන සීලව සීලබ්බතයට නැඹුරු වෙනවා. සමාධිය මිච්ඡා සමාධියට ඇදිලා යනවා. අන්න ඒක නිසා එතකොට සම්මාදිට්ඨිය ඇත්ත වශයෙන්ම සමහර විට කෙනෙක් අර ඉරුදෙසට මුහුණලාගෙන පිටගත්තා වගේ මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දෙහාවට හැරිලා සරණ ගමන මේක සරණ ගමන මාත්‍රයෙන් ලැබෙන දායාදයක් නෙවෙයි සම්මාදිට්ඨිය. උත්සාහයෙන් සැලකිල්ලෙන් දිනු කරගත්තු දෙයක්. ගත යුතු දෙයක්. කෙලින් කරගත යුතු දෘෂ්ටියක්. දිච්චිජ්ජකම්ම කියලා හැමත් කියන්නේ. එතකොට කොයිතරම් කාලයක් බද්ධ පර්යන්කේන්න මේ බුද්ධ ශූර්යා දෙස බලාගෙන හිටියත් සමහර විට කෙනෙකුට අර ධර්මීය ෂඩ්වර්ණය දකින්න බෑ. නියම දෘෂ්ටි කෝණය සමහර විට අඟලක 100කින් කොටසක් වෙන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය වෙනසක්. ඒ වෙනස කළා නම් එකෙනෙහිම ආවදේව අර බාහිර රහතන් වහන්සේ වගේ අර කියාපු බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ෂඩ්වර්ණය දකින්න. එතකොට මෙන්න මේකයි ධර්මතාව අර සම්මාදිටියේ වැදගත් වෙන මේක විශේෂයෙන් ප්‍රකාශ වෙලීමක් නිසාද මේකල බොහොම දෙනෙක් අතර යම් කිසි විදියක පටලැවිල්ලක් තිබෙනවා. පටලැවිල්ලක් හදාගත්තු පටලැවිල්ලක් තිබෙනවා. ත්‍රිවිධ ශික්ෂාවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සම්මාදිටියත් කොහොමද ගලපන්නේ කියලා. කොහොමද මේක අසන ප්‍රශ්නයක් මේක. සීල ශික්ෂාව කියලා ගත්තහම සීල සමාධි පන්න. සංඥාව අගටල් කියන්නේ. ඉතින්ලා සීලය පුරාගෙන පුරාගෙන පුරාගෙන ගිහිල්ලා ඊළඟට සමාධිය වඩනවා. සමාධිය වඩාගෙන වඩාගෙන ගිහිල්ලා අන්තිමටම තමයි ප්‍රඥාව. ඒකනම් හිතන්න ඕනේ ප්‍රඥාවක් කියන්නේ. නමුත් සම්මාදි මේ ආරෂ්ඨාංගික මාර්ගය එහෙම නෙවෙයි කියලා කියනවා. සම්මාදිට්ඨිය මුලක. දෙන එකක් තබා බුදු පියාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේ මධ්‍යම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයේ ಗುಣ පුනා නැවත නැවතත් අවධාරණාත්මක ප්‍රකාශ කරන අත්‍රිවික්‍රේ සම්මාදිට්ඨි කුබ්බංගම මහණෙනි එහිලා සම්මාදිට්ඨිම පූර්වාංගමයි පෙරතු වෙනවා වෙන එකක් තමයි ශීලාදී ගුණධර්ම පිළිබඳව ප්‍රකාශ කරන ඡේදවලක් තිබෙනවා සම්මාදිට්ඨි කුබ්බංගම ශීලාදී ඒවා පිළිබඳව පවා හොඳට බලුවොත් මහාචාර්යකාරීස්ක සූත්‍රයේ ප්‍රකාශ වෙන සම්මාදිට්ඨිය පූර්වාංගම එතකොට අපි කොහොමද මේක ගලපගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලට දාලා තියෙන්නේ පඤ්ඤා කොටසට අයිති මේ සම්මාදිට්ඨිය ඒක බොහොම ප්‍රකට කාරණයක් සම්මා දිට්ඨිය සම්මා සංකප්ප දෙක ප්‍රඥා ස්කන්ධයට ගැනනමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග තුන සීලස්කන්ධයට හසු වෙනවායි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒවා සමාධි ස්කන්ධය. ඉතින් ওই විදිහට ඉස්සෙල්ලාම ප්‍රඥාව ඊළඟට සීල ඊළඟට සමාධි ආරෂ්ඨාංගික මාර්ගය. නමුත් මේ සීල ස්කන්ධ තුන ගැන බලනකොට සීලය මුලට සමාධිය දෙවෙනියට ප්‍රඥාව අගට. මෙතෙන්දිත් අපට උපකාර වෙනවා චූල වේදල්ල සූත්‍රයේ මෙදුම් සංගයේ චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්න අරහත් නිහින් මාංශේ විසාක උපාසකතුමාට දෙන පිළිතුර. විසාක උපාසකතුමා ධම්මදින්න ධම්මදින්න ස්වාමීන් වහන්සේගෙන් විමසනවා ආර්යාවිනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධය සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ස්කන්ධය සංග්‍රහිත වුණාද? එහෙම නැත්නම් ත්‍රිවිධ ස්කන්ධයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණාද? ඒ කාලෙත් ඒ විදිහට ප්‍රශ්න කරපු අය ඉන්නේ. ඒකයි මම අහලා තියෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයෙන් සීල සංජය සම්පූර්ණ වුණාද? සීල සමාධි ප්‍රඥා කියන. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වලින් ආරෂ්ඨාංගික. එතකොට ධම්මදුන්නා මහ තෙරණියන් වහන්සේට දෙන පිළිතුර විසාක අර විසාකයේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ශික්ෂා සංග්‍රහිත වුණා නොවේ. සකස් වුණා නොවේ. ත්‍රිවිධ ශික්ෂා වෙනුයි ආරෂ්ඨාංගික මාර්ගයේ සංග්‍රහිත වෙලා තිබෙනවා. සමහර විට මේක තවමත් පැටලවිල්ලක් තිබෙන්න පුළුවන්. අපි ඒක නිසා මේ පැටලවිල්ල අවබෝධයෙන් ගත යුතු තීරුම් ගත යුතු දෙකක් නිසා මේකට තවත් පැටලවිල්ලක් එකතු කරනවා. පටවල් තුනකින් අබරපු කඹයක්. පටවල් තුනකින් අබරපු කඹයක් දිගේ උඩහට නගින, ඉහළට නගින්න උත්සාහ කරන කෙනෙක් කෙනෙකුගේ ඇඟිලි තුඩු සමහර විට පළවෙනි පිට, සමහර විට දෙවෙනි පිට, සමහර විට තුන්වෙනි තුන්වෙනි පිට අල්ලනවා. ඒ ළඟින උත්සාහයේදී මේ පටවල් වල 1 2 3 කියන මේ අංක පිළිවෙල ගැන මේවා ගැන පටලැවිල්ලක් නෑ අර මේ මේ කඹේ උඩින් කඹේ දිගේ නගින තැනත්තට මේ පළවෙනි පට 10 වෙනි දෙවෙනි පට 10 වෙනි තුන්වෙනි පට මේවා හොඳට ඇඹරිලා තිබෙනවා කඹය කඹය දිගේ නගින්නේ එතකොට මේ ප්‍රශ්න රාශියක්ම පැන නැගිලා තියෙන්නේ අර ඉලක්කම් අනුව හිතන්නේ සංඛ්‍යා ලේඛන අනුව හිතන්න පුරුදු වුණු එක්තරා විදිහක ආකල්පයක් නිසා. එතකොට මේ වගේම බුදු පියාණන් වහන්සේගේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය මේ කියන කඹේ දිගේ ඉහළට නගින ආර්ය ශ්‍රාවකයාට අර සීල සමාධි ප්‍රඥා වල ඒ වගේම අර ආර්ය ශ්‍රාංගික මාර්ගයේ කියන ඒ අංක පිළිපල පිළිවෙල පිළිබඳව කිසිම පටලැවිල්ලක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා වල තියෙන අංක පිළිවෙල බලලා ඒ අනුව සම්මාදිට්ඨිය ගැන උදාසීන වෙතොත් ඒක පස්සට දැම්මොත් අන්න එතෙන්දී නම් සමහර විට පටවැරදීමක් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. එතකොට මේ අනුව අපට මේ බාහ්‍ය සූත්‍රයේ වැදගත්කම අපිට හිතා ගන්න පුළුවනි. ඊටාත්ම ජඹුරින් මේ මුල් මහත් සද්ධර්මයේ අර්ථ සමුදාය කෙටියෙන් ඉදිරිපත් කළ තියෙනවා. මේ කාලේ හිතන්න වගේ නිවන් පුරයට ඇතුල් වීමට අවශ්‍ය සංඥා ගොඩවල් කිසිවක් මෙතන නැහැ. සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ නිවන් පුරයට ඇතුල් වීමට සුදුසුකමක් වශයෙන් සංඥා ගොඩක් එකතු කරගෙන යන්න ඕන කියලා. නමුත් මෙතෙන්දි තියෙන්නේ අත්වශයෙන්ම සංඥා අනුසයෙන් සිත මුදා ගැනීම. සංඥා සංඥා නානුසෙන්ති කියලා කියන්නේ ඒ විදිහට සංඥා අනුසයෙන් සිත මුදා ගැනීම ප්‍රතිපදාවක මේ බාහ්‍ය සූත්‍රය අඩංගු වෙලා තිබෙනවා. විච්ඡේදිච්ඡමත් සංආදීන් ප්‍රකාශ වෙන්නේ. අමුතුවෙන් ගොඩ ගහගන්න දෙයක් නෙවෙයි තිබෙනදී මේ ආගන්තුක උපක්ලේශ කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ උපක්ලේශ කියන ටික පමණක් නෙවෙයි. මේ අපේ සිත්වල මේ දීර්ඝ සංසාරේ රාශ්‍රව ශක්තිය නිසා ඇලිලා බැඳිලා තිබෙන මේ මලකඩ රාශිය. ඒවට ලෝකයා ධර්ම කියලා කියන ඥානය කියලා කියන මේ සංඥා ගොඩක් ඇතුළත්. ඉලක්කම් පවායකට අයිති. මේ හැම දෙයක්ම මේ හැම එකක්ම ගැළවිලා යන ඒ ධර්මතාව තමයි බුදු පියාණන් වහන්සේ මේ කෙටියෙන් ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒක නිසා මේක වෝහාර දේශනාව කියලා හෝ මේවා සාමාන්‍ය සම්මුති දේශනාව කියලා හෝ ඒ විදිහට මේවා නොතකා හැරීමට සුදු කොට සැලකීමට කිසිම හේතුවක් නැහැ. මේ උදාන ගාථාවේ පිළිබඳව කෙනෙකුට ඇත්ත වශයෙන්ම උදානයක් අනන්ත තරම් වටිනා සූත්‍ර දේශනාවක්. එතකොට අපි අද එතන මේ අද දවසේ දේශනාව නතර කරනවා. ඒතාවතාවතම් මේ සම්පතන් කුණ්‍ය සම්පතන් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තිදී. ආකාශත්ථ සත්‍යවදායන් හි සම්පතන් සම්පතන් සංකේතයන් සම්පතන් Thank you. ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුනි මෙම දෙසුම් පෙරට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.